ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගෙන අවසරයි. කල්යාණ මිත්‍රවරුනි. නිවාගත් සිතින් අපි මේ අවධානය යොමු කරන්නේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය ජීවිතයේ ව්‍යුහය නැතිනම් මේ අපේ පැවැත්මේ ස්වභාවය තේරුම් ගන්න. කල්‍යාණ මිත්‍රවරුනි ජීවත් වීම එකක් ජීවිතයේ ස්වභාවය වටහා ගැනීම තවත් දෙයක් කෙනෙකුට ජීවත් වෙන්නට පුළුවන් ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගන්න නැතුව කෙනෙකුට වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වාහනේ කොහොමද වැඩ කරන්නේ මොනවයින්ද වැඩ කරන්නේ මේකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කොහොමද මේ කිසිවක් ගැන අපමල් රේණුවකවත් වැටහීමක් නැතුව පුළුවනි වාහනයක් පාවිච්චි කරන්න කෙනෙකුට රූප වාහිනියක් නරඹන්න පුළුවන් රූප වාහිනියක් පාවිච්චි කරන්න පුළුවන් ඒ රූපවාහිනී යන්ත්‍රයේ යාන්ත්‍රණය ක්‍රියාකාරීත්වය ගැන කිසිඳු තේරුම් ගැනීමකින් තොරව. ඉතින් මේ කල්‍යාණ මිත්‍රවරුනි ඒ වගේ ඔබටත් මටත් ජීවත් වෙන්නට පුළුවන් මේ ජීවිතයේ ස්වභාවය ජීවිතයේදී කුමක්ද සිද්ධ වෙන්නේ? ඇයි අපි මේ දේවල් මේ දේවල් කරන්නේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? දැන් මේ කාරණා ගැන හොයන්නේ නැතුව ඒව ගැන අවබෝධ කරගන්න නැතුව ඉතින් එය හරියට ඔය උපකරණ පාවිච්චි කරනවා වගේ අන්ධ විදිහට අවිද්‍යාත්මකව යාන්ත්‍රිකව කෙරෙන දෙයක්. ඉතින් මේ ජීවිතයේ නැමැති උපකරණය මේ මනුෂ්‍ය ජීවිතයේ නැමැති යන්ත්‍රය අපි හොඳින් හෝ නරකින් පාවිච්චි කරනවා. උපතේ සිට මරණයට පාවිච්චි කරනවා. ඒ උපතේ සිට මරණයට මේ යන්ත්‍රය භාවිතා නොකර ඉන්න බෑ කිසිම කෙනෙකුට. හැම මොහොතකම ජීවත් වෙන හැම මොහොතකම ඔබටත් මටත් සිද්ධ වෙනවා මේ ජීවිතේ නැමැති මේ ජීවිතේ නැමැති යාත්‍රාව එක ගමනක් කියන්නේ. ඉතින් ඊට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි මේ ගමන් කරන යාත්‍රාව වාහනේ ගැන අපි දැනගත යුතු වෙනවා. නොදැනගෙන යන්නත් පුළුවන්. හැබැයි දැනගෙන යන එක වඩාත් හොඳයි. එහි තියෙන අවසාන ප්‍රතිඵලය නම් මේ වාහනේ ගැන දැනගන්න දැනගන්න දැනගන්න ගමන පහසු වෙනවා අතුරු ආන්තර අඩු වෙනවා අනතුරු අඩු වෙනවා වරදින එක අඩු වෙනවා ගැටීම් අඩු වෙනවා හැප්පෙනේ ඒ විතරක් නෙමෙයි මේ ගමන නවත්ත ගන්නත් පුළුවන් වෙනවා වාහනයක් ගැන හරියට දන්නවා කියන්නේ කොහොමද වාහනේ නවත්තගන්නේ කියන එකත් දන්නවා. වේගෙන් යන විදිහ, අරවන විදිහ විතරක් නෙමෙයි වේගය අඩු කරන්නේ කොහොමද? සහ සම්පූර්ණයෙන්ම නතර කරන්නේ කොහොමද? මේ සම්පූර්ණයෙන්ම නතර කිරීමට ධහමේ කියනවා නිරෝධ කියලා. නිරුද්ධ නිරෝධය නිරුද්ධ කියන එකේ අදහස නතර කිරීම. නැවත නොයන විදියට නතර කරන එක. ඉතින් ඒ නිසා මේ සමහර විට අපිට ඕනේ මට නෙමෙයි මේ ගමන යන්නේ දැන් වාහනේ යන හින්දා යන්න වෙලා තියෙනවා. අපි මේ ගොඩ වෙලා තියෙන වාහනේ දැන් යනවා ලොකු ගමනක්. දීර්ඝ ගමනක්. ඉතින් දැන් මේ ගමන අපිට ඕනේද එපාද මේ මෙතෙන්ට දෙන්න ඕනේ වෙන තැනකටද යන්න ඕනේ කම තිබුණේ දැන් මේවා අපි හිතේ හිත හිතියට මොකද වාහනේ යනවා. ඉතින් වාහනේ යන යන තැන් වලට අපිට යන්න වෙලා දැන්. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ පැවැත්ම පිළිබඳ මේ පැවැත්මේ වාහනය පිළිබඳ මේ ජීවිතයේ ස්වභාවය පිළිබඳ අප ගැඹුරින් හැදෑරිය යුතු වෙනවා. ගැඹුරින් අපි විමසා බැලිය යුතු වෙනවා. ඉතින් මේ භාවනාව මේ විදර්ශනාව අපි අර්ථ දක්වන්නේ ජීවිතය ගැඹුරින් විග්‍රහ කිරීමක් විදිහට. කාගේද මේ මනුස්ස ජීවිතයේ අයිතිකාරයෙක් ඕනේ ජීවිතයට අපි හිතුවට ඒකේ අයිතිකාරයෝ ඉන්නවා කියලා ඇත්තටම ජීවිත මනුස්ස ජීවිතයේ පොදු දෙයක්. අපි හිතුවට මේ පෞද්ගලිකත්වයක් තියෙනවා කියලා අපි හිතුවට මේක මගේ ජීවිතේ කියලා අපි හිතුවට අහවල් අයගේ ජීවිතත් මට අයිති කියලා ඒ වගේම සමහර විට අප හිතනවා මගේ ජීවිතය අයිති අහවල් නැත්තන්ට කියලා දැන් මේ විදිහට අපි මේ ජීවිතය කියන එකේ මේ අයිතිකරුවන් බවට පත් වෙලා තියෙනවා ඒ වගේම මේ අන්සතු දේපලක් බවටත් අපපත් වෙලා තියෙනවා මේ දෙපැත්තෙන්ම අපි රැවටිලා එක පැත්තකින් අපි හිමිකරුවන් බවට පත් වෙලා තියෙනවා අයිතිකරුවන් බවට මොන වගේද මනුෂ්‍ය ජීවිතේ ඉතින් මේ ජීවිතේ අන් අයගේ මේ දෙකේම අයිතිකාරයෝ බවට අපපත් වෙලා ඒ එක පැත්තකින් අනිත් පැත්තෙන් අපිටත් අයිතිකාරයෝ ඉන්නවා. එතන අපි දීපලක් බවට පත් වෙලා අන්සතු දීපලක් බවට පත් වෙලා. ඉතින් මේ මේ ජීවිතේ දැන් හිතන්න අපිට දැනෙනවා කුසගින්නක් පිපාසයක් දැනෙනවා උෂ්ණයක් දැනෙනවා දැන් මේවා දැනෙනවා. ඒක ඇත්ත. දැන් කුසගින්න දැන් මා සිටින්නේ දවල් ආහාරය නොගෙන නම් ඉතින් ඒක ඒ කුසගින්න දැනෙන්නේ මට. මේ කාටවත් නෙමෙයි. එතකොට මේ කල්යාණ මිත්‍ර පිරිස කවුරු හරි ආහාර අරගෙන නැත්නම් ඉතින් ඒ නොගත්ත ශරීරයටයි සිතටයි තමයි කුසගින්න දැනෙන්නේ. ඒක ඇත්ත. වෙන කෙනෙකුට දැනෙන්නේ නැහැ. වෙන කෙනෙකුට ඉතින් අනුමාන කරන්න පුළුවන්, අහන්න පුළුවන්, හැසිරෙන විදිහෙන් හිතා ගන්න පුළුවන් කුසකින්නේ වෙන්න තියෙන්නේ කියලා. හැබැයි එය එය දැනෙන්නේ එය පරිපූර්ණ වශයෙන්ම අත්දකින්නේ එක් එක් පුද්ගලයා. දැන් ඒ අත්දැකීම එකක්. හැබැයි ඔය කුසගින්නට ඉන්නවද අයිතිකාරයෙක්? කාටද මේ කුසගින්න අයිති? මොකද්ද තියෙන හිමිකම කුසගින්නකට? ඕ පිපාසයකට. හොඳට බලන්න කල්යාණ මිත්‍රවරුනි. එය හුදෙක් දැනෙනවා විතරයි. ඒ හුදෙක් දැනීමක් පමණයි. හුදෙක් ඔබත් මා කුසගින්න වින්දනය කරනවා, විඳිනවා. විපාකයේ විඳිනවා. එපමණයි. ඉතින් විඳින කුසගින්න අපි හිතුවොත් මේක මගේ කුසගින්න අන්න අපි ඒක මම මම කියලා කෙනෙක් ඒකේ අයිතිකාරයා බවට පත් කරගෙන ඒතර කුසගින්න දීපලක් බවට පත් වෙලා ඒ කුසගින්න නැමැති දීපලේ අයිතිකරු බවට මමපත් වෙලා ඉතින් ওই දෙකම නැහැ ඇත්තේ හුදු දැනීමක් විතරයි බුදු කුසගින්න දැනෙනවා. හැබැයි ඒකට වගකීමක් තියෙනවා. දැන් මේක අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ කාරණයක් අපි නැවත නැවත සාකච්ඡා කරලා තියෙනවා. දැන් යමක් පානය කිරීම හෝ ආහාරයට ගැනීමේ වගකීම ඒ තැනත්තට තියෙනවා. ඒ තැනත්ත නිරෝගී නම් සී බුද්ධිය තියෙනවා නම් ඒ සිහිබුද්ධිය තියෙන පුද්ගලයාට නිරෝගී පුද්ගලයාට වගකීමක් තියෙනවා දැනෙන පිපාසය සංසිඳවා ගන්නට. දැනෙන කුසගින්න නිවා ගන්නට වගකීමක් තියෙනවා. එතන වගකීම කියන එක තියෙනවා. වගකීම් සහිත හිමිකම් රහිත පැවැත්මක තමයි ඔබත් මාත් මේ ඉන්නේ. මේක ඊටාම පැහැදිලි කරගත යුතු කාරණයක්. වගකීම් සහිත හිමිකම් රහිත මේ දෙක අපි හුඟක් වෙලාවට පටලවා ගන්න. අපි වගකීමක් තියෙන බව අමතක කරලා වගකීම් රහිත නමුත් අයිති සතු. අයිතියක් තියෙනවා. අපි අයිතිකරුවෝ බවට පත් වෙලා ඉන්නවා වගකීම් නොදැරෙන. වගකීමක් නැති හුදෙක් අයිතිකරුවන් පිරිසක් බවට පත් වෙලා තියෙනවා මේ පැවැත්මේ මේ සංසාරේ. ඉතින් ඒ නිසා දැන් අපිට අයිති අපි අයිති කරගත්ත මේ සංසාරේ අපි දැන් ගමන් කරනවා. ජීවිතයේ නැමැති වාහනෙන් අපි ගමන් කරනවා අපි අයිති කරගත්ත මේ සංසාරේ. නෑ මෙතන අයිති කරගන්නේ අයිතියකට වැඩිය තියෙන්නේ වගකීමක්. එතකොට මේක වැදගත් පිම්මක්. ඔප්පු ලියාගෙන හිටපු තැනින් ඊට වගකීමක් තියනවා කියන තැනට අපි බිම්මක් පනින්නට ඕන. ඒක තමයි අනාත්මය කියන එකෙන් දහමේ අවධාරණය කරලා තියෙන්නේ. අනාත්ම කියන එකෙන් පැහැදිලි කරන්නේ මේ කිසි දෙයක් දන්නේ නැති එහෙම එකක් නෙමෙයි. එහෙම නැත්නම් මේ කිසි දෙයක් දැනෙන පුද්ගලයෙක් නැහැ කියන එක නෙමෙයි. දැනීමක් තියෙනවා. බඩගින්නක් දැනෙනවා. රාතන් වහන්සේට බඩගින්න දැනෙනවා. බුදුරජාණන් වහන්සේට කුසගින්න දැනෙනවා. ඒ නිසායි උන්වහන්සේලා පිටපාතේ වැඩි. පිපාසය දැනෙන නිසායි බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරණුවන්ට කීවේ පිපාසයි ආනන්ද පිපාසයි. පෙන් ටිකක් අරගෙන එන්න කියලා. වගකීමක් තියෙනවා මේ ශරීරයට දැනෙන ඒ ශරීරයට දැනෙන දේට පිළියම් යෙදීමේ වගකීම. එතකොට ශරීරයේ පැත්තෙන් විතරක් නෙමෙයි තවත් අපිට දැනෙනවා නම් බාහිර වශයෙන් රටේ ලෝකේ ගහ කොළවල ඉතින් ඒ ඒ විට අපිට කළ හැකි යමක් තියෙනවා නම් කිරීමේ වගකීම තියෙනවා. අනාත්ම කියන්නේ එහෙම මොනවත් මම වග කියන්නේ කියන එක නෙමෙයි. එහෙම මේ වගකීම් වලින් පැනල යන தත්ත්වයක් නෙමෙයි. පැහැදිලිවම අපේ වගකීම් අපි තේරුම් ගන්නවා. තේරුම් ගන්න ගමන්ම මේවට අපි ඔප්පු ලියාගෙන ඉන්න එක අතහරිනවා. ඔප්පු ලියන එක අතහරිනවා. මොනවටද? මේ දැනෙන දෙයට. ඉතින් හොඳට බලන්න කල්යාණ මිත්‍රවරුනි ඔය පිපාසයක් දැනෙනකොට හොඳට අවධානයෙන් බලන්න මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ ඇත්තටම ඔබටත් මටත් දැනෙනවා පිපාසය කිසියම් වේදනාවක් දැනෙනවා උගුරට දැනෙනවා තොල්වලට දැනෙනවා දිවට දැනෙනවා සමහර විට මුළු ශරීරයටම දැනෙන්න පුළුවන් දැනෙනවා අපිට නමක් දෙනවා පිපාසය එච්චරයි ඉතින් එහා දෙයක් නැහැ. පිපාසය කියන්නේ දේපලක් නෙමෙයි. ඔබෙහි හිමිකරුත් නෙමෙයි. ඔබ හුදෙක්කේ වින්දනය කරනවා පමණයි. ඒ වගේම අන්න වගකීමක් තියෙනවා මේ ශරීරය බාරගත්ත කෙනෙක් විදිහට. ඔබත් මාත් දැන් මිනිසුන් විදිහට ඉපදිලා ඉන්නවනේ. ඒතර මීට කලින් අපි කොහොම හිටියද දන්නේ? එතකොට මව් කුසකට ඇවිල්ලා අපි තීරණය කරා මිනිස් ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. එතකොට මිනිස් ජීවිතය කියන්නේ මිනිස් ශරීරයක්. මව් කුස ඇතුලේ ඔබත් මාත් මාස 9ක් විතර ජීවත් වෙමින් හැදුවා ශරීරයක්. ටිකෙන් ටික කලලයකින් පටන්ගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ශරීරයක් හැදුවා. ඒතර මේක හදන්න ඔබත් මා දායක වුණා. මේ ශරීරයේ නිකං පහළ වුන්නේ මාස 9ක් විතර මව් කුසක් ඇතුලේ මේ ශරීරයක් මිනිස් ශරීරයක් ගොඩ නැගෙන්නට සබහා දහමේ තියෙන විශිෂ්ටතම වූ විද්‍යාගාරයේ තුල පැමිණිලා ඔබත් මාත් තනි තනිව හුදකලාව මේ මිනිස් ශරීරය හැදුවා. එතන අපි මේක අපි හදපු දෙයක්. තව දේවල් උදව් කරගෙන අපි තියෙන ආශාව උදව් කරගෙන ආශාව නිසායි හැදුවේ. ආශාව විතරක් නෙමෙයි තව ආමුද්‍රව්‍ය අපේ පෙර පුරුදු අපි කියනවා ඊට කර්මය කියලා. එතකොට ඒ අවට තියෙන දේශගුණ தත්වයන්, පාරිසරික தත්වයන්, ඒ විද්‍යාගාරයේ තියෙන සාධක ඒ අම්මා මව ගන්න ආහාර, මවගේ මානසික තත්ත්ව මේ සියල්ල මේ සියල්ල අමුද්‍රව්‍ය සහ සාධක විදිහට පාවිච්චි කරමින් මෙය අප නිර්මාණය කළ දෙයක්. එතකොට එහි වගකීමක් තියෙනවා අපිට. අයිතියක් නෙමෙයි වගකීමක් තියෙනවා. දැන් මේ ශරීරය මරණයටපත් වෙන තෙක් පාවිච්චි කරන්න නඩත්තු කරන්න මේ දෙපැත්තෙන්ම වගකීම් තියෙන. ඒ කියන්නේ අපිට රූපයක් බලන්න වගකීම. අපිට ඒක තියෙනවා. ඒ කාටවත් එපා කියන්න බෑ මේ ඇහැ පාවිච්චි කිරීමේ වගකීම තියෙන. එතකොට ඒක වගකීමක් සහිත ක්‍රියාවක් වෙන්න ඕනේ. මේ කන පාවිච්චි කරන්න අපිට පුළුවන්. ඒකත් වගකීමක් සහිත ක්‍රියාවක්. එතකොට මේ අතපය පාවිච්චි කරන්න, මේ මොලේ පාවිච්චි කරන්න, මේ කට පාවිච්චි කරන්න මේ සියල්ලටම අපිට වගකීම් සහිත හැකියාවක් තියෙනවා. ඒතර ඒ පැත්ත පාවිච්චි කරන්න. ඒතර අනිත් පැත්තෙන් මේක වාහනයක් වගේ පාවිච්චි කරනකොට මේක බලා ගන්න ඕන, නඩත්තු කරන්න ඕනේ, අවශ්‍ය ඉන්ධන සපයන්න ඕනේ, අලුත් වැඩියා කරන්න ඕනේ. ඒකත් වගකීම. එතකොට ඒ නිසා විපාකයක් දැනෙනකොට යමක් තියෙනවා නම් අවස්ථාව අනුව එක්ක ඉවසන්න වෙනවා එහෙම නැත්නම් යමක් පානය කරනවා කුසගින්නක් දැනෙනකොටත් ඒ වගේ. ඒතර මේවා හොඳට බලන්න කල්යාණ මිත්‍රවරුනි එය ඔබේ වගකීමක්. එය මගේ වගකීමක්. මිසක් ඔබේ දේපලක් නෙමෙයි. මේ දේපල කියන එක හොඳට අපි අඳුනනවානේ. පෑනක් කියන්නේ මගේ දේපලක්. පැන්සලක් කියන්නේ ටේපලක්. වාහනයක් කියන්නේ කාටද අයිති. ඉතින් ඒක අයිතිකාරයෙක් ඉන්නවා. පොතක් තියෙනවා. පොතේ ලියාපදිංචි හිමිකරුවෙක් ඉන්නවා. ඊටමකත් එහෙමයි, gedarakත් එහෙමයි. ඉතින් ඒක කවුරු හරි කියනෝ නම් නෑ ඔක ඔබේ නෙමේ මගේ කියලා එක එක බොරුවක්. ඒක අසත්‍යයක්. ඒ නෙමේ සත්‍ය, ඒ නෙමේ සැබෑ. හැබැයි දැන් මේ විදිහට අපි හිතන්න පටන් ගත්තාම මේක මේ ජීවිතයටත් වෙනවා. ජීවිතේ වින්දනය කරන දේවල් වලටත් වෙනවා. ඇවිල්ලා මේ හැම දෙයකම සියල්ලේම අයිතිකරු මමයි කියන ඒ මමත්වයට සහයි සක්කාය දිට්ඨියට අපි එනවා. ඉතින් මේක ලොකු මුලාවක්. ලොකු මුලාවක්. එතකොට ඔබ මේ අහක තියෙන කුසගින්නක අයිතිකරුවෙක් බවට පත් වෙනවා. අහක තියෙන පිපාසයක, උෂ්ණයක, සීතලක අයිතිකරුවෙක් බවට පත් වෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි. හොඳට බලන්න ඔය හිතේ ඇති වෙන හැඟීම් වල කෙනෙකුට පාළුවක් දැනෙන්න පුළුවන්. ඒක ඇත්ත දැනෙනවා. පාළුවක් දැනෙනවා. ඒතර ඔබ හුදෙක් පාළුව අත්දකිනවා. මා හුදෙක් තනිකම අත්දකිනවා. ඒ සම්පූර්ණයෙන්ම ඇත්ත. හැබැයි එපමණයි ඇත්ත. හොඳට බලන්න මේ පාළුව මේ පාළුවේ මම අයිතිකරුද? මට අයිතිද මේ පාළුව? කොහොමද කියන්නේ මේක මගේ පාළුව කියලා? මොකද්ද තියෙන සාක්ෂිය? දැන් යමක් අයිතිකාරයෙක් කියන්නේ සාක්ෂිකරුවෝ ඉන්නෝනේ. දැන් ඔප්පුවක් වුණත් සාක්ෂිකාරයෝ දෙන්නෙක් අත්සන් කරනවා. මේක මෙයාට අයිති. මෙයාට අයිති ඉඩමක් තමයි මේ අහවල් කෙනාට දුන්නේ කියලා. දැන් මොකක්ද අපිට තියෙන සාක්ෂි? ඉතින් සතුටක් ඇති නැති ඇත්ත. සතුට ඔබ විඳිනවා, භුක්ති විඳිනවා. මා සතුට භුක්ති විඳිනවා. අන්න ඒ බඳු වෙලාවට බලන්න හොඳට බලන්න සිහියෙන් නෙවුණු හිතකින් බලන්න මොකද්ද මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ? සැබවින්ම කුමක්ද සිද්ධ වෙමින් පවතින්නේ? හුදෙක් හුදෙක් අප සතුට භුක්ති විඳිනවා විතරයි. එච්චරයි එපමණයි. ආ මේක මගේ සතුට. ඒක සිතිවිල්ලක් විතරයි. අර මෝඩ හිතේ පහළ වෙන සිතිවිල්ලක් විතරයි. ඒ සිතවිල්ලට මොකක්ද තියෙන සාක්ෂි? කුමක්ද තියෙන සාක්ෂිය? කොහෙන්වත් නෑ සාක්ෂියක්. දැන් මෙතනදී ඊටාම මේ සරල තර්කයක් බුදුදහම ඉදිරිපත් කරනවා මේ යමක අයිතිකරුවෙක් වන්නට තිබෙන සාක්ෂි ගැන. ඉතින් බුදුදහම නගන තර්කයක් තමයි කවුරු හරි කියනවා නම් මමයි මෙහි අයිතිකරු කියලා ඒ ඔප්පු කරන්නට තියෙන හොඳම සාක්ෂිය තමයි එය ඔබට අවශ්‍ය විදිහට හසුරවන්නට පුළුවන් වීම. කිසියම් දේපලක හිමිකරුවෙකුට පුළුවන් ඒ දේපල Tamanට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න. ඕනෑම දෙයක් පෑනක් කියන්නේ පෑන ඔබට අවශ්‍ය නම් ලියන්න පුළුවන්, ඔබට අවශ්‍ය නම් කෙනෙකුට තෑගි දෙන්න පුළුවන්, විකුණන්න පුළුවන්, විසික් කරන්න පුළුවන්, පරිස්සමට අරන් තියන්න පුළුවන්, කඩලා දාන්න පුළුවන්, පෑනෙන් තවත් දෙයක් හදන්න පුළුවන් ඕනෑම දෙයක් කරන්න ඕනෑම දෙයක් කියන ඔය ඔය සීමාව ඇතුලේ මේ කියපු කාරණා හතර පහ ඇතුලේ ඔබට කැමති දෙයක් කරන්න පුළුවන්. කාටවත් බෑ ඒකට විරුද්ධ වෙන්න. විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් අයිතියක් නෑ විරුද්ධ වෙන්න. මක් නිසාද? ඒ බෑනේ හිමිකරු ඔබ නිසා. ඉතින් බුදුදහම කියන්නේ එහෙම හිමියක් කමක් නැහැ කියලා. ඒ ප්‍රායෝගික ලෝකේ තියෙන ඒ දේපල පිළිබඳ හිමිකාරීත්වය බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙන් ප්‍රතික්ෂේප කළොත් එහෙම ඒක ඒ ලෝකයේ පැවැත්ම පිළිබඳ ලොකු තර්ජනයක් ඒක. හැබැයි මේ ඔය ගැඹුරට යන පුද්ගලයෝ පොදු වේදේ. ඒකනේ සාංඝික කියන්නේ. දැන් ස්වාමින් වහන්සේලාට එනකොට බුදුදහම කියන්නේ පෞද්ගලික දේවල් කිසි එකක් අයිති කරගන්න එපා. එතකොට එතන තියෙන පොදු අයිතිය. මට අයිති නෙමෙයි. මේක කවදත්. ඒ කියන්නේ අපි සාංඝික කරනවා කියන්නේ. නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා හිටපු ඒ අතීතේ යම්තාක් ස්වාමීන් වහන්සේලා වැඩ හිටියද වර්තමානයේ යම්තාක් ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවද අනාගත වශයෙන් යම්තාක් භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටීද ඒ කාලයේ පැත්තෙන් ওই තුන් කාලෙම එතකොට මේකේ සීමාවක් නැහැ දැන් බලන්න එතන මේක සීමාවක් නැති තත්යකට ගියා කාලයේ පැත්තෙන් අතීත වර්තමාන අනාගත ඊළඟට දිශාව පැත්තෙනුත් යනවා මෙතන ඉන්න අපි හිතමු ස්වාමීන් වහන්සේලා දෙනම නැහැ ඒ ඒ විතරක් නෙමෙයි හැම දිශාවකින්ම සතර දිශාවෙන්ම යම් තාක් සිටිනවද ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඉන්නවනම් අනේ සියලු දෙනාටම පරිහරණය කරන්න පුළුවන් දෙයක් බවට පත් කරනවා. ඒකයි සාංගික කරනවා. ඒක පෞද්ගලික දෙයක් නෙමෙයි එතකොට. ඒක සමහර විට මේ පාම්පෙත්තක් වෙන්න පුළුවන්. පාම්පෙත්තක් වුණත් සාංගික කරනකොට සාංගික නම් ඒ ওই தත්ත්වයටපත් වෙනවා. ඒකට කාටවත් ඊට පස්සේ පෞද්ගලික අයිතියක් ඉතින් එහෙම පෞද්ගලික අයිතියක් කිව හැකි දේපලවලටවත් එතනදී පෞද්ගලික අයිතියක් කියන්නේ නැහැ. මක් නිසාද? ඒ ඒවා පෞද්ගලිකව අයිති කරගෙන ඒවා වෙනුවෙන් මහන්සි වෙනවට වැඩිය ඒ කාලයක් කැප කරන එක හොඳයි මේ ගමනට ආධ්‍යාත්මික ගමනට. හැබැයි එතනින් කියන්නේ ඒවට පෞද්ගලික අයිතියක් කියන්න බෑ කියලා. ඒ පුළුවන් නිසයි බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයක් හැදුවේ. දැන් ගිහි සමාජය එහෙම කරන නිසයි බුදුරජාණන් වහන්සේ සාංගික ක්‍රමයක් අනුදැනවදාගෙන ඉතින් ඒ නිසා එතන කිසි වැරැද්දක් නැහැ. මේ ගෙදර මගේ කියන එකේ මේ වාහනේ මගේ කියන එක ඒක තමයි ඇත්ත ඉතින්. ඒක රජයත් පිළිඅරන් තියෙනවා ඉදම් කච්චේරියත් පිළිඅරන් තියෙනවා මෝටරත දෙපාර්තමේන්තුවත් පිළිඅරන් ඒක තමයි ඇත්ත. ඉතින් ඒ ඇත්තේ කිසි වැරැද්දක් නැහැ. දැන් ඒ එතන අර කාරණේ තමයි මොකද්ද ඒක ඔබේ නම් ඔබට අවශ්‍ය විදිහට එය පාලනය කළ හැකි විය යුතුයි. ඔබ ඔබේ කැමැත්ත පරිදි එය පැවතිය යුතුයි. ඉතින් කිසියම් සීමාවක් ඇතුලේ අපට පුළුවන් අප කැමති විදිහට අපේ දේවල් නඩත්තු කරන්න. ඕනෑම දෙයක්. ගේ විකුණන්න පුළුවන්, කඩන්න පුළුවන්, අලුත් පාටක් ගන්න පුළුවන් ඕනෑම දෙයක්. ඒ ඕනෑම කියන ඔය කාරණා කීපය ඇතුලේ ඕනෑම දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ පුළුවන් නිසා හැකි නිසා ඒ ගියට මගේ කිව්වට කමක් නැහැ. ඉතින් එහෙම බැරි නම් බැරි දෙයකට මගේ කියන එක මෝඩකම. දැන් එතනත් මේ සීමාවක් තියෙනවා. ඒකයි. අපි කැමති ඕනම දෙයක් කරන්න බෑ. ඒකට මුදල් බලපානවා, රජයේ තියෙන නීති රීති බලපානවා, සමාජ සම්මත සංස්කෘතිය බලපානවා. සාරධ උගාවක් පැත්තකින් බලපානවා. ඉතින් මේ සියලුම කොන්දේසි වලට යටත්ව ඔබටත් මටත් කැමති දෙයක් කරන්න පුළුවන් නම් ඒ දෙයට මගේ කිව්වට ඔබේ කිව්වට කමක් නැහැ. හැබැයි ඒකත් ගැඹුරින් විග්‍රහ කරනකොට අපිට පේනවා අපිට ඕන දේවල් එකකටවත් කරන්න බෑ කියලා ගැඹුරට යන්න යන්නේ. අන්න එතකොට තමයි අර මේ කිසිවක් මගේ නෙවෙයි කියන හැඟීම කෙනෙක්ගේ හිතේ පහළ වෙන්නේ. හැබැයි ඊට මෙහා ඊට මෙහා කල්යාණ මිත්‍රවරුනි ඔය බෙදීම අපි අඳුනගෙන තියෙන එක වටිනවා. මොකද මේ භෞතික දේවල් කියනවා ඒවා ඒවට අයිතිකාරයෝ ඉන්නවා. නැත්තේ නැහැ ඉන්නවා. ඉතින් සමහර දේවල් මට අයිතියි. ඉතින් මට අයිති දේවල් තව කෙනෙකුට අයිති වෙන්න බෑ. ඒකම මොහොතේ. එකම මොහොතේ අයිති වෙන්න බෑ. ඉතින් පහුගිය මොහොතේ මට අයිති දෙයක් මේ මොහොතේ ඔබට අයිති වෙන්න පුළුවන්. මේ මොහොතේ ඔබ සතු දෙයක් ඊළඟ මොහොතේ තව කෙනෙකුට අයිති වෙන්න පුළුවන්. හැබැයි එක මොහොතක එක දෙයකට බොහෝ විට ඉන්නේ එක අයිතිකාරයයි. දැන් ඔය බාහිර භෞතික දේපල එක්ක අපි සම්බන්ධ වෙන විදිහටම මේ ජීවිතයත් එක්කත් සම්බන්ධ වෙනවා. අන්න එතන තමයි ලොකුම අවුලට අපිපත් වෙන්නේ. එතකොට මේ කායික දේවල් අපිට දැනෙන මානසික දේවල් අපි වින්දනය කරන මේ සියල්ලත් අපි අයිති කරගන්නවා හරියට පුටු සෙට් එකක් අයිති කරගත්තා වගේ ගෘහ උපකරණ අයිති කරගත්තා වගේ පෑන් පොත් අයිති කරගත්තා වගේ අපි අයිති කරගන්නවා අයිති කරගන්නවා කියන්නේ අපි හිතනවා මමයි අයිතිකරු කියලා. ඉතින් කොහොමද හිතන්නේ? අපි හොයන්නේ කොහොමද මේ අයිතිය මට ලැබිලා තියෙන්නේ? පාරම්පරිකව ලැබුණු උරුමයක්ද? කාගෙන් හරි මං සල්ලි වලට ගත්තද? නැත්තම් මමම මේ මහන්සි වෙලා හදා වඩා ගත්තද? එහෙමනේ යමක් අයිති වෙන්නේ. එක්කෝ කවුරු හරි තෑගි දෙන්න ඕනේ, කවුරු හරි විකුණන්න ඕනේ, නැත්නම් උරුමයකින් ලැබෙන්න ඕනේ, කාගේ හරි අන්තිම කැමැත්තකින් ලැබෙන්න ඕනේ. ඒ එහෙමද ලැබිලා තියෙන්නේ. එහෙමද තරහා ඔබේ දේපලක් බවට පත් වෙන්නේ. එහෙමද සතුට ඔබේ දේපලක් බවට පත් වෙන්නේ. එහෙමද? නැහැ. කවුරුවත් දෙන දෙයක් නෙමෙයි ආ මෙන්න මේ සතුට ඔබ තියාගන්න කියලා හරියට දින පොතක් තෑගි දෙනවා වගේ එහෙම දීපු දෙයක් නෙමෙයි කාගෙන්වත් උරුම වෙච්ච දෙයක් නෙමෙයි ඒ කොහොම හුදෙක් යම් යම් හේතු සාධක එකතු වුණාම හුදෙක් ඔබත් මාත් සතුට කියන දේ අත්දකින්නවා වින්දනය කරනවා විඳිනවා එච්චරයි එතකොට විඳින්නේ යමක්ද එහි හිමිකරු මමයි කියන සිතිවිල්ල වින්දනයත් එක්කම අපේ හිතේ ඇති වෙනවා. එහෙම සිතිවිල්ලක් ඇති වෙන විදිහට තමයි අයිතිය හඟවන සිතිවිල්ල. ඇති වන විදිහට තමයි මේ යන්ත්‍රය සකස් කරලා තියෙන්නේ. මේ යන්ත්‍රය මේ සැලසුම් කරලා තියෙන්නේ මේ විදිහට. කුමක්ද අප වින්දනය කරන්නේ කායිකව හෝ මානසිකව ඒ වින්දනය කරන දෙෙහි අයිතිකරු මමයි කියලා. ඉතින් සිතවිල්ල එනවා. ඒ හැඟීම ඇති වෙනවා. ඕනෑම වින්දනයක් එක්ක ඔය හැඟීම එනවා. ඒ හැඟීමම අපිටම මේක හරි කියලා. අපි රැවටෙනවා. අපි රැවටෙන්නේ වින්දනයේ විතරක් නෙමෙයි වින්දනයේ සම්බන්ධයෙන් එන ඔය හැඟීමටත් අපි රැවටෙනවා. ඉතින් මේ කොහේ ඉඳලාවද දන්නේ නැති මේ මෝඩ සිටිවිල්ලකට අපි අහුවෙලා අහක යන කුණු ගොඩවල් වල අයිතිකරු බවට අපපත් වෙලා බොහොම ආඩම්බරෙන් ඉන්නවා. ඉතින් මොනවද මේ අපි අයිති කරන් ඉන්නේ? තරහ අයිති කරන්. දුක අයිති කරන් ඉන්නවා. ඊර්ෂ්‍යාව අයිති කරන් ඉන්නවා. ආශාව අයිති කරගෙන ඉන්නවා. මේවා අයිති කරගෙන ඉන්නවා. තව මොහොතකින් නැති වෙන සතුට අයිති කරන් ඉන්නවා. ඉවසන්න බැරි තරම් ප්‍රබලව දැනෙන පාළුව හුදකලාව ඒකත් අපේ අයිති කරන් ඉන්නවා. ඒ වගේ කිසි සැනසීමක් නැහැ දුකක් නිසා. ඒ උනත් අයිති කරන් ඉන්නවා. ඉතින් ඒ නිසායි මේ අයිතිය මමත්වය අවිද්‍යාවෙන් මතුවෙන දෙයක්. ඒක මෝහය කියලා කියන්නේ ඒකයි. මොනවද මේ ඔබත් මාත් අයිති කරන් ඉන්නේ? කසල ගොඩක්, දුක් ගොඩක්. ඉතින් දුක් ගොඩක අයිතිකාරයෙක් කියලා අපි හිතනවා. ඒක තමයි මෝඩකම. ඒ තමයි මුලාව. ඊට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. කුසගින්න කුසගින්නමයි. පුද්ගලයෝ 10 දෙනෙක්ගේ ශරීරයේ කුසගින්න නැති වුණොත් කුසගිනි 10ක් හැබැයි වෙනසක් නැහැ. කුසගින්න කුසගින්නමයි. ඒ ඇති වෙන රසායනික ක්‍රියාදාමයේ වෙනසක් නැහැ. දැනීමෙත් වෙනසක් නැහැ. කෙනෙකුට අඩුවෙන් කෙනෙකුට වැඩියෙන් දැනෙන්න පුළුවන්. ඒකයි කුසගින්න කුසගින්නමයි. ඉතින් ඒ නිසා තමයි ඒක පොදු අත්දැකීමක් වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ අපිට බඩගිනි. ඒක පොදු අත්දැකීම. කවුරුත් ආහාර ගත්තොත් කුසගින්න නැති වෙනවා. ඒක විශේෂයක් නෑ. ඒක එක එක්කෙනාගේ ශරීරයයි මනසයි පුරුදු වෙලා තියෙන ආහාර තියෙන්න පුළුවන්. හැබැයි මොනවා හරි ආහාර කියන දේ ගත්තාම කාගෙත් කුස පිරෙනවා. ඊට එහා මේ අති පෞද්ගලික අති සුවිසුද්ධ මේ රහස්‍ය දෙයක් බවට පත් වෙන්නේ නැහැ කුසගින්න හෝ කුසගින්න නිවා ගන්න මාර්ගය. කුසගින්න විතරක් නෙමෙයි ඕනෑම වින්දනයක් අරගෙන බලන්න කල්යාණ මිත්‍රවරුනි ඕනෑම වින්දනයක්. ඒ හුදෙක් පොදු විදීමක් විතරයි. දෙතෙක් කාලයක් මේ මිහිතලේ ජීවත් වුණා නම් ඉපදිලා මේ අනතෙක් යම්තාක් මිනිසුන් මේ මොහොතේ ජීවත් වෙනවා නම් මේ පෘථිවි තලයේ යම්තා ජීවි මනුෂ්‍ය ජීවි මතුවට මේ පෘථිවිය පවතින තුරු මේ ඉරහඳ පවතින තුරු ඉපදෙනවා නම් යම්තා මිනිසුන් ඒ හැම දෙනාටම දැනෙන කුසගින්න තමයි ඔබත් මාත් අත්දකින්නේ හැම දිනාටම දැනෙන පිපාසය තමයි ඔබත් මාත් අත් ඒ කිසිම නෑ පෞද්ගලික ලක්ෂණය. පෞද්ගලික ලක්ෂණ කියලා කියන්න පුළුවන් කිසි දෙයක් නෑ දැනෙන බඩගින්න. දාත්සනක් ගත්තොත් තියෙනවා පෞද්ගලික ලක්ෂණ. ඔබ කුසගින්න නැති කරගන්න උයන බතේ තියෙන්න පුළුවන් පෞද්ගලික ලක්ෂණ. එක එක්කෙනා උයන බතේ වෙනස්කම් තියෙනවා. එතන තියෙනවා පෞද්ගලික අනන්‍යතාවය. හදන කොල්සම්බෝලේ තියෙනවා පෞද්ගලික අනන්‍යතාවය. හැබැයි දැනෙන කුසගින්නේ නෑ පෞද්ගලික අනන්‍යතා අත්තනක් වගේ දෙයක් නෙමෙයි. එහෙම කියන්න ලක්ෂණයක් නෑ. දැනෙන පිපාසෙත් නෑ. එන තරහෙත් නෑ. තියෙන තරහාවම මොනවද කරන්නේ? ඔබෙන් මොනවද කෙරෙන්නේ? මගෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියා මොනවද? අන්න එතන තියෙනවා පෞද්ගලික අනන්‍යතාවය. මා පුරුදු වී සිටිනවා වෙන්න පුළුවන් අයියෙන් කෑ ගහන්න. ඔබ පුරුදු වී සිටිනවා වෙන්න පුළුවන් නිහඬව ඉන්න. අන්න එයයි ඔබේ අත්සන. ඒ මෙයයි මගේ අත්සන. අත්සන කියන්නේ මුද්‍රාව. මේ මොහොතේ මුද්‍රාව ඒක තමයි. මා හයියෙන් කෑ ගහනවා වෙන්න ඔබ එතනින් ඉවත් වෙනවා වෙන්න පුළුවන්. මම කෝපයටපත් වුනහම කෙනෙකුට පහර දෙනවා වෙන්න පුළුවන්. ඔබ සිනාත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ ඒ සිනාසීම ඔබේ මුද්‍රාව, ඔබේ නිල මුද්‍රාව. පහර දීම මගේ නිල මුද්‍රාව. හැබැයි ඒක නෙමෙයි කෝපය කියන්නේ. පහර දීම හෝ සිනාසීම නෙමෙයිනේ කෝපය කියන්නේ. කෝපය කියන්නේ ඔබට දැනෙන දේ. ඒ දැනෙන දේ ගත්තාම ඒකේ වෙනසක් නැහැ. කෝපයේ වෙනසක් නැහැ. කෝපේට නෑ මුදිල මුද්‍රාව. කෝපේට නෑ පෞද්ගලික අනන්‍යතාවය. මෙන්න ශ්‍රී ලාංකික කෝපේ. මෙන්න ආසියානු කෝපේ. මෙන්න ඕස්ට්‍රේලියානු, යුරෝපීය, ඇමරිකානු, අප්‍රිකානු එහෙම කියන්න බෑ. කෝපය කෝපයමයි. හැබැයි කෝපය ඔබ ප්‍රකාශ කරන විදිය ඔබ තුලින් කෝපය කොහොමද ප්‍රකාශයටපත් වෙන්නේ අන්න ඒ තුල තියෙනවා ඔබේ සංස්කෘතික බලපෑම ඔබේ පාරිසරික බලපෑම ඔබේ සාංශාරික බලපෑම ඒවා තියෙනවා ඒක තමයි මුද්‍රාව කිව්වේ නිල මුද්‍රාව තියෙනවා එතන ඒ මේ හැඟීම ප්‍රකාශ වෙන විදිහ හැබැයි ප්‍රකාශ වෙන වීමයි හැඟීමයි කියන්නේ දෙකක් හරියට මේ විදුලිය වගේ. සමහර බල්බ තුලින් සුදු ආලෝකයක් එනවා, සමහර බල්බ තුලින් කහ ආලෝකයක් එනවා, රතු ආලෝකයක් එනවා, නිල් ආලෝකයක්. සමහර බල්බ තුලින් කිසිම ආලෝකයක් එන්නේ පිච්චෙනවා. හැබැයි මේ විදුලිය නෙමෙයි ඔය පේන්නේ. ඔය සුදු පාට අපිට කියන්න බෑ විදුලිය සුදු පාටයි කියලා. විදුලිය රතු පාටයි, කහ පාටයි කියන්න බෑ. කිසිම පාටක් නැහැ කියන්නත් බෑ. ඒ ඒ අපි කතා කරන්නේ බල්බ් එක. ඒ විදුලි බුබුල ඔබට කියන දෙයි. විදුලි බුබුල මට මොකද්ද කියන්නේ සුදු පාටයි කියලා. සමහර විදුලි බුබුලු කියනවා මම රතු පාටයි කියලා. ඒ විදුලි බුබුල එකක්. විදුලිය ප්‍රකාශ වෙන මාධ්‍යයක් විතරයි විදුලි බුබුල. විදුලිය නෙමෙයි විදුලි බුබුල කියන්නේ. විදුලියට නෙමෙයි විදුලි බුබුලේ ආලෝකය කියන්නේ. මේ දෙක දෙක අප දකින්නේම විදුලිය නෙමෙයි ඒ විදුලිය අපිට කතා කරන භාෂාවයි ප්‍රකාශන මාධ්‍යයයි තියෙන්නේ ඉතින් අපි දකිනවා ලොකු වෙනසක් රතු පාට විදුලි බුබුලකයි කහ පාට විදුලි බුබුලකයි සුදු පාට විදුලි බුබුලකයි නිල් පාට විදුලි බුබුලකයි රෝස් පාට මේ වගේ ලොකු වෙනසක් දකින. ඔය වෙනස විදුලියට නෑ එකම විදුලිය ඔය විදුලි බුබුලු දෙකේම සූත්‍රිකා හරහා ගමන් කරන්නේ එකම ඉලෙක්ට්‍රෝන ධාරාව කිසිදු වෙනසක් නෑ අපම රේණුවකවත් වෙනසක් නෑ සමහර විදුලි බුබුලු හරි සැරයි වොට් 100ක් 500ක් 1000ක් විතර සමහර විදුලි බුබුලු වල එපමණ ආලෝකයක් නෑ ඒක එතන විතරයි එළිය වෙන්නේ වොට් පහක එකක දශම ගානක. ඒ වගේ තමයි. හැබැයි එකම ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරන එක විදුලි බුබුලේ වෙනස්කම් තියෙනවා. අදපොන් සමාගම් වල වෙනස්කම් තියෙන. ඒ වගේ මුද්‍රාව වෙනවා. ඉතින් මේ දෙක දෙකක්. එයින් අපිට විදුලිය ගැන මොනවත් කියන්න බෑ. ඒ වගේ කෙනෙක්ගේ කෙනෙකු කෝපය ප්‍රකාශ කරන විදිය, පුරුදු වෙලා තියෙන විදිය, කෙනෙකු ආදරය ප්‍රකාශ කරන විදිය, කෙනෙකු අනුකම්පාව, කෙනෙකු කුසගින්නට දක්වන ප්‍රතික්‍රියා. එහි තිබෙනවා ඒ තනත්තාගේ පෞද්ගලික අනන්‍යතාවය. කුසගින්නේ නෙමෙයි. විපාසයේ නෙමෙයි. ඊර්ෂ්‍යාවේ නෙමෙයි. දුකේ නෙමෙයි, සතුටේ නෙමෙයි. අර පෞද්ගලික නිල මුත්‍රා අයින් කරලා හොඳට බැලුවොත් ඇත්තටම මොකද්ද මට දැනෙන්නේ? එතන නෑ ඔය කවර හෝ ආකාර පෞද්ගලික අනන්‍යතාවයක් හදවන ලක්ෂණ. කිසිවක් නෑ. කිසිම ලක්ෂණයක් නෑ. තියෙන්න බෑ. කොහොමවත් තියෙන්න බෑ. එතකොට එක පැත්තකින් කවර හෝ මාගේ පෞද්ගලික අනන්‍යතාවය හඟවන්න පුළුවන්, ඔප්පු කරන්න පුළුවන්, සනාත කරන්න පුළුවන් ලක්ෂණ එකක්වත් දස්සම එකක්වත් නැති මේ කුසගින්නේ අයිතිකරු වෙන්නේ කොහොමද මම? කොහොමත් වෙන්න බෑ. එක මෝඩකමක් අපි එහෙම කියනවා නම්. මේ කෝපයේ අයිතිකරු මම වෙන්නේ කොහොමද? මේ දයාවේ හිමිකරු මම වෙන්නේ කොහොමද? ඉතින් මේ <clears throat> ඔය අත්දැකීම් දිහා ඔය විදිහේ විවෘත වූ සිහියකින් මේකට කියන්න පුළුවන් යෝනිස්සෝ මනසකාරය කියලා. ඔය විදිහේ සිහි නුවණින් බලනකොට අන්න අර මම මගේ කියන ඒ අයිතියයි අත්දැකීමයි දෙක එකට සමපාත කරන්න බැරි වෙනවා. දෙක එකට පුරුද්දන්න බැරි වෙනවා. මේ දෙක ගැළපෙන්නේ නැති වෙනවා. එකිනෙක නාඳුනන දෙකක් බවට පත් වෙනවා. බඩගින්න තියෙනවා, තරහ තියෙනවා. හැබැයි ඒක මගේ කියන හැඟීම ගෙනල්ලා මේකට පාස්සන්න බැරි වෙනවා. කොහොම බැලුවොත් එක පැත්තකින් අනිත් පැත්තෙන් අන්න බුදුදහම ඉදිරිපත් කරන ඊළඟ තර්කය එක් යමක් ඔබේ නම් ඒ ඔබට අවශ්‍ය පරිදි හසුරවන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ ඔබේ වසඟේ පවතින්නට ඕනේ. ඔබේ පාලනයේ තියෙන්න ඕනේ. ඉතින් එහෙම බලන්න. පුළුවන් ද එහෙම කරන්න. බඩගින්න ඔබට පුළුවන් ද ඔබට ඕන විදිහට පාලනය කරන්න. වැඩි කරගන්න, අඩු කරගන්න, කල් දාගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නෝ කෑමේ සඳහා. කෑම කියන්නේ ඔබ නෙමෙයි. බාහිර දෙයක්. හිතුවට බෑ. අන්න බාහිර උපකාර ඕනෙනවා. ඒතර බාහිර උපකාර නැතුව කුසගින්නක් අපිට බෑ අපිට ඕන විදිහට පාලනය කරන්න. බොහොම පුංචි පාලනයක් පුළුවන් නමුත් ඒක දිගටම කරගෙන යන්න බෑ. අනිත් දේවලුත් ඒ වගේ. ඉතින් ඒ නිසා මෙතන පැහැදිලිවම අමු අමුෙම සිද්ධ වෙන්නේ හුදු අත්දැකීමක් විතරයි. අත්දකින්නෙකු නැති අත්දැකීමක්. මේක අපි පටලවා ගන්නවා අර භෞතික දේවල් එක්ක. ජීවිතේ පටලවා ගන්නවා රූපවාහිනී යන්ත්‍රත් එක්ක. ජීවිතේ පටලවා ගන්නවා වාහනත් එක්ක, ඉඩ කඩන් එක්ක, ගෙවල් දොරවල් එක්ක. ජීවිතය කියන්නේ ගයන්තරක් වගේ නිශ්චල දේපලක් නෙමෙයි. ජීවිතය කියන්නේ වාහනයක් වගේ චංචල දේපලකුත් නෙමෙයි. ඒ ඒ දෙපැත්තෙන්ම අර්ථ දක්වන්න බෑ ජීවිතය. ඔබෙහි ගමන් කරන මගියෙකු විතරයි. මා එහි ගමන් කරන මගියෙකු විතරයි මේ ජීවිතයේ නැමැති යාත්‍රාවේ එතකොට අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා මේ ජීවිතය ඇතුලේ සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා දැන් මේ සෑහෙන දුරක් ඇවිල්ලා අපි ඒක වයසින් කියනවා ඒ වයසින් කියන්නේ ඒක තමයි දැන් වයස කියන එක මම දැන් කොහොම අපි ගණන් හදනවද කියලා කොහොම හරි අපි කියනවා මට දැන් මෙච්චරයි වයස කියලා. එතන හොඳට බැලුවොත් කල්යාණ මිත්‍රවරුනි තියෙන්නේ හුදු ගණිත ගැටලුවක් විතරයි. දැනෙන දෙයක් ගැන නෙමෙයි අපි ඔය කතා කරන්නේ. මට අවුරුදු 10යි 15යි 20යි කියනකොට ඔබට දැනෙනවද ඇත්තටම අවුරුදු 20ක් 30ක් 40ක් නෑ දැනෙන්නේ නෑ. ඒක හුදු අඩු කිරීමක් අපි කරන්නේ. මේ අවුරුද්දෙන් උපන් අවුරුද්ද අඩු කරනවා. අඩු කරලා කියනවා. එච්චරයි. කොහොම හරි දැන් ඔතනින් අපි කියන්න හදන්නේ අපි කොච්චර කල් මේ ජීවිතේ නැමැති වාහනේ ආවද කියලා. ඉතින් දැන් ඇවිල්ලා දැන් අපි එක වයස කියලා ඒ අවුරුද්දේ නතර වෙලා ඉන්න. අවුරුද්දක්ම අපි නතර වෙලා ඉන්න. අවුරුද්දක්ම අපි කියනවා මට වයස 50යි 50යි 50යි 50යි කියලා තවත් 365ක්ම කියනවා. කියලා ඉවර වෙලා තමයි 51යි කියලා කියන්නේ. එතන අපි හිතන මේ අවුරුද්දක්ම අපි නතර වෙලා ඉන්නවා කියලා. මේ ගමන ඇවිල්ලා නතර වෙලා. එකල ඉච්ඡපු ගමන් කවදා හරි දැන් ජනවාරි 25 නම් ඉපදුනේ කෙනෙක්. ඒතර 24 වෙනකල්ම අවුරුදු 30 එකේ කියලා එකපාරට ඒ 24 ජනවාරි 26 වෙනිදා ඉඳලා මේ අවුරුද්දේ ජනවාරි 24 වෙනකල්ම 30 30 කියන්නේ එකපාරට 24 වෙනතරෑ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ කියනවා දැන් 31යි කියනවා. නෑ එහෙම නතර වීමක් නැහැ මේකේ. හැම මොහොතකම මේ ජීවිතේ ඔබත් එක්ක ගමන් කරනවා. මාත් එක්ක ගමන් කරන. ඒ ගමන් කිරීමටම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන මේ අපි ඉන්න මොහොතේ ජීවිතේ ඔබත් එක්ක මාත් එක්ක ගමනක් යනවා. ඒ යන ගමන තමයි දැන් මේ සිද්ධ වෙන්නේ මෙතනදී. ඇහුම්කන් දෙනවා. හිතනවා පිළිගන්නවා ප්‍රතික්ෂේප කරනවා තේරුම් ගන්න උත්සාහ කරනවා දහසකුත් එකක් තේ සිද්ධ වෙනවා මේ වෙලාවේ අමාරුයි වාඩි වෙලා ඉඳ රිදෙනවා මහන්සි රස්නේ දැනෙනවා යනකොට ගෙදර ගෙනියන්න ඕනේ බහන්න මොනවද ඒව කල්පන දහසකුත් ගමන් අපි යනවා නිශ්චලව ඉන්නවායි කියා හිතන ඇඟෙන මේ මොහොතේ එතකොට මෙතනින් එහාටත් අපි යනවා. දැන් අපි කවුරුත් හිතන්නේ දැන් ඇති ආවා. දැන් මෙතනින් නවතිනවා නම් හොඳයි කියලා. එහෙම ලොකු කලකිරීමක් ආපු අවස්ථාවල නම් අපි හිතනවා දැන් හිටිය ඇති. ආයේ මොකටද මම ඉන්නේ? මොනවද මට කරගන්න තියෙන්නේ කියලා. හැබැයි මේ හැඟීමේ ඉන්නේ ලොකු කලකිරීමක්, ධම්නසත් එක්ක එන తాවකාලික වේගයක්. හැබැයි එතනක් නැවතිලා නැහැ. ඔබ දහසකුත් එකක් දේවල් කල්පනා කරනවා කරන්න. ඉතින් යමක් කරන්න කල්පනා කරනවා නම් ඒ එතන නැවතිලා නැහැ. ගමන. දිගටම අපි ගමන් කරනවා. ඉතින් මේ එතකොට තමයි ඉස්සරහටත් අපිට තියෙන ලොකු ගමනක් කියන්නේ. අපි කාගේ හිතවල තියෙන ඒ ගමන. එතකොට දැන් ඔක ඉවරයක් නෑ ওই විදිහට. ඉවරයක් නෑනේ. දැන් අන්න අහන්න තියෙන ප්‍රශ්නේ මේක කාගේද තියෙන එක නෙමෙයි. ඒකේ අයිතිකාරයෙක් හොයන එක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් මේකේ මගියෙක්නේ. මේ වාහනේ කාගේද කියන එකත් හොයාගන්න එක වටිනවා. හැබැයි ඊට වැඩිය වටිනවා දැන් මේ කාගේ හරි වාහනයක කොහේ යනවද දන්නේ නැති ගමනක අපි මගියෙක් වෙලා දැන්. දැන් මේ අපිට ඕනෙම තැන්වල විතරක් නෙමෙයි යන්න වෙලා තියෙන ජීවිතේ අපි කවුරුත් කැමති නෑ තරහෙන් ඉන්න. නමුත් තරහෙන් ඉන්න වෙලා. තරහ කියන නගරේට අපිට එන්න වෙනවා. තරහ කියන ඒ ගම පහු කරගෙන යන්න වෙනවා. ඉතින් දුකත් දුක කියන නගරයටත් එනවා. මේ ගමනේ යනකොට. ඉතින් ඕවට අපි එන්න කැමති නෑ. අකමැති වුණත් එන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ මේකේ අයිතිකරු කොහෙද ඉන්නේ කියන එකට වැඩි වටිනවා ඇයි මේ ගමන අපි යන්නේ කියන එක කල්පනා කරලා. මොකටද මේ මම මගියෙකු වෙලා ඉන්නේ? මට ඕනේ නැති ගමනක. මට ඇත්තටම අවශ්‍යතාවයක් නැති දීර්ඝ වූ ගමනක. මහා දිග ගමනක කුමකටද මම මගියෙකු වී සිටින්නේ? මොකද්ද ඉතින් මට ලැබෙන්නේ මේ ගමනේ? මොනවද ලැබිලා තියෙන්නේ? සහ ලබා ගන්නට තියෙන ලැබිච්ච දේවලුත් තියෙනවා අපිට. මොනවත් ලැබුණ නැහැ කියන්න බෑ. ලැබිච්ච දේ තියෙනවා, ලැබුණු දේ තියෙනවා. ඊට වැඩිය ලබා ගන්න ඕනකමක් තියෙනවා. අන්න ඒ ඊට වැඩිය දෙයක් ලබා ගන්න තියෙන ඕනකම තමයි මේ ගමනේ මගියකු බවට ඔබවපත් කරලා තියෙන්නේ මාවපත් කරලා තියෙන්නේ. මොකද්ද නැවතත් කිව්වොත් කල්යාණ මිත්‍රවරුනි මෙතෙක් කල් අප අද්දුටු දේවල් තියෙනවා. මෙතෙක් කල් අප ලබාගත් දේවල් තියෙනවා. මෙතෙක් කල් අප අයිති කරගත්ත භෞතික දේපල තියෙනවා. වස්තුන් තියෙනවා. වින්දනය කළ දේ තියෙනවා. ඊට වැඩිය යමක් ඊට වඩා විශේෂ යමක් අත්දකින්නට ලබා ගන්නට තියෙන ඕනෙකම තියෙන ආශාව ඊට වඩා සුවිශේෂී යමක හිමිකරුවෙකු වන්නට තියෙන ඒ නොසන් සිදෙන ආශාව තමයි මේ පැවැත්මේ මගියෙකු බවට පැවැත්මේ සංචාරකයෙකු බවට මේ සංසාරයේ සංචාරකයෙකු බවට අපවපත් කරලා තියෙනවා. ඊට තමයි ධමී අතෘප්තිය කියලා කියන්නේ. අතෘප්තිය කියන්නේ සෑහීමකටපත් නොවන ගතිය. අසතුට නෙමෙයි. සතුටත් අසතුටක් දෙකෙන්ම අපි සෑහීමකටපත් වෙන්නේ. සතුටින් සෑහීමකටපත් වෙන්නේත් නැහැ අසතුටින් සෑහීමකටපත් වෙන්නේ. එතකොට මෙන්න මේ අതൃප්තිය ඉන්ධනයක් වෙනවා මේ සාංශාරික ගමන දිගටම දිගටම දිගටම යන්නට. කාලයේ දිගේ සහ අවකාශයේ දිගේ එතකොට මේ ශරීරයත් එක්ක යන්න පුළුවන් දුරක් කියයි මේ ශරීරය දවසක බැහැයි කිව්වොත් මේ වාහනේ කිව්වොත් දැන් මං පරණයි ආයෙ මට දෙන්නේ නැහැ යෝග්‍යතා සහතික ඊළඟ අවුරුද්දට දවසක කියනවා මේ ශරීරය එතෙන්දී අපි ගමන නවත්තනවද නැහැ දැන් අර අපි මව් කුස්සකට ඇවිල්ලා පටන් ගත්තනේ ගමනක් මේ වාහනේ කෑලි කෑලි එකතු කරලා හදාගෙන ගමනක් කියන්නේ දැන් මේ වාහනේ සෑහෙන දුරක් ඇවිල්ලා මේ මනුස්ස ජීවිතේ මේ වාහනේත් එක්ක දවසක මේ වාහනේ බැහැ කියනවා. අවදුරටත් මේ වාහනේ ෆිට්නස් සර්ටිෆිකේට් එක දෙන්න බෑ කියනවා මේ වාහනේට. අන්න එදාට එදාට අපි ගමන නවත්තනවද? නෑ. අද නවත්තන්න බැරි කෙනාට එදාට නවත්තන්නත් බෑ. අපි අලුත් වාහනයක් හොයාගනිමු. මේ විදිහ වෙන්නත් පුළුවන් වෙනස් ආකාරයක වෙන්නත් පුළුවන් හොයාගෙන යයි මොනවද හොයාගෙන යන්නේ මේ අපි මෙතෙක් ලබපු අත්දැකීම් වලට වැඩිය හොඳ ඊට වැඩිය රසවත් ඊට වැඩිය විශේෂයක් ඇති කියලා හිතාගෙන යනවා දැන් ආවා වගේ ඊටාම දුකෙන් සිටින තැනැත්තෙක් දැකපු යාගේ මිත්‍රයෙක් අහනවා ඔබ මොකටද දුකෙන් ඉන්නේ? අර දුකෙන් ඉන්න තැනැත්තා කියනවා සති දෙකකට කලින් මගේ මාමා කෙනෙක් නැති වුණා. ඉතින් මේ යාළුවටත් හරි අනුකම්පාවක් හිතුණා හිතලා අහනවා අනේ ඔබට හුඟක් උදව් කරපු කෙනෙක් වෙන්නද මොනවා කරන්නද? කොහොම තමයි මිනිස්සු මැරෙනවා. මේ සොවින් තැවෙන කෙනා කියනවා නෑ මැරුණු එකට නෙමෙයි මට දුක ඒ මාම අන්තිම කැමැති පත්‍රයක් ලිව්වා එතකොට අර තැනත්තා කියනවා ඒකේ ඔබට මොනවත් අයිති වෙලා නැතුව ඇති නෑ නෑ ඒ මාම සතු සියලු දේපල මටයි ලියලා තියෙන්නේ රුපියල් 50000ක් මාමයි බැංකු පිළිමේ තිබ්බ ඒ සියල්ල මටයි ලියලා තියෙන්නේ ඉතින් මේ යාළුවා ඉතින් මොකටද දුක් වෙන්නේ? ඒක දුක් වෙන්න දෙයක් නෙමෙයි නේද? සන්තෝෂ වෙන්න. නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? දැන් ඔය මාම නැති උනේ සති දෙකකට කලින්. ගිය සති ඊළඟ මාමත් නැති වුණා. ආහා ඒ මාම එහෙනම් මොනවත් ඔබට ලියලා නැතුව ඇති. නෑ ඒ මාම සතු රුපියල් ලක්ෂයක් ඒක මට ලියලා තිබ්බා. ඉතින් එහෙනම් මොකටද දුක් වෙන්නේ? මේ දුක් වෙන්නේ මට තව මාමල නැති එකට. දවකට තමයි අපි කවුරු දුක් වෙන්නේ. මේක තමයි අතෘප්තිය කියන්නේ. අපි ඕනෑම වෙලාවක දුක් වෙනකොට බලන්න කල්යාණ මිත්‍රවරුනි මොනවටද දුක් වෙන්නේ? අර මෙතෙක් ලැබුණු දෙයට වැඩිය මෙතෙක් කාලයක් ජීවත් වෙලා ලැබුණු දෙයට වැඩිය ඊට වඩා විශේෂ යමක් වැඩි යමක් ලබා ගන්න තිබුණා ඒක නැති වුණා කියලා තමයි අපි දුක් වෙන්නේ. ඉතින් ඒ දේ හොයාගෙන තමයි යන්නේ. මොකක්ද කියලා අපි දන්නේ මේ හොයාගෙන යන්නේ. මොකක් හරි ලැබෙයි කියලා හිතාගෙන යනවා. ඒ නිසා ඒ නිසා මිත්‍රවරුනි මේ භාවනාව කුමක්ද මේ ජීවිතේ දිහා බලන භාවනාව මාවත් ඇදගෙන මේ යන වාහනේ දිහා බලන භාවනාව. ජීවිතය නැමැති වාහනේ දිහා සහ ජීවත් වීම නැමැති ගමන දිහා අපි බලන්නට ඕනේ ඔහි නිදාගෙන යන දුම්රියක රාත්‍රී දුම්රියක තැපැල් දුම්රියක නිදාගෙන යන මගියෙකු විදිහට නෙමෙයි. අපි මේ පමණ කලක් එන්නේ එහෙම තමයි. නෑ අපි ඒ ගමනට නැවතුම් ටිකක් තියන්න ඕනේ මොන ගමනටද මේ නිදාගෙන යන ගමනට අවදියෙන් යන ගමනක ආරම්භය සනිටුහන් කරන්නට ඕනේ දැන් අපි අවදියෙන් යමු එකපාරට නවත්තන්න බෑ මේ මුළු ගමනම නමුත් නිදාගෙන ආපු ගමන අපි නවත්තමු දැන් බලමු අපිට මොකද වෙන්නේ කවුද මාව මෙහෙම ඇදගෙන යන්නේ මොනවා හොයාගෙනද මම මේ යන්නේ අන්න මේවා පිළිබඳ වගකීම් සහිත පුද්ගලයෙකු බවට ඒ වගකීම වාහනයේට රියදුරාට දීලා ඉන්න එපා. ඒ වගකීම ඔබ අතේ මාතේ තියෙන. මේ ගමන පිළිබඳ වගකීම ඉලක්කය පිළිබඳ වගකීම ඉලක්කයට ගියාද නැද්ද කියන කාරණය පිළිබඳ වගකීම ඒ නිසා භාවනාව කියන්නේ විශේෂයෙන් විදර්ශනාව කියන්නේ කල්යාණ මිත්‍රවරුනි තමන්ට තමන්ම වග කියන පුද්ගලයෙකු බවට පත්වන එක. තමන් අත්දකින යම් තාක් අත්දැකීම් තියනවද කායිකව සහ මානසිකව. ඒ හැම අත්දැකීමකටම තමන් වග කියන පුද්ගලයෙකුට තමයි භාවනානුයෝගියෙකු කියන්නේ. වෙන කෙනෙකුට නෙමෙයි තමන් වග කියනවා. වෙනස වෙනස භාවනා කරන කෙනෙකුයි නොකරන කෙනෙකුයි අතර පැහැදිලි වෙනස තමයි භාවනා නොකරන කෙනා වග කියන්නේ ඒ හැම දෙයක්ම අයිති කරගන්නවා. අයිතිකාරයව බවටපත් වෙනවා හැම දෙයකම. වගකීමක් නොදරන අයිතිකරුවන් පිරිසක්. ඒතර භාවනා විදී අපි අයිති කර ගැනීම වෙනුවට වග කියන කෙනෙකු බවට පත් වෙනවා. හැම දුකකටම හැම සැපකටම. අන්න ඔබ වග කියන தත්ත්වයටපත් වුනහම කළ යුතු දෙයක් තිබෙන බව තේරෙන්න පටන් අන්න ඒ කළ යුතු දේ කුමක්ද කියන කාරණේ හොයාගෙන යන ගමනක මගියෙකු බවට අපි සිහියෙන් සහ නුවණින් යුතුව පත් වෙමු කියන ඒ හැඟීම අපි ගැඹුරින්ම ඇති කරගෙන ටික වෙලාවක් සමන් දෙමු අපේම මේ ජීවිත ගමනට